අප්පමිදම් භික්ඛවේ manussානං ආයෝ ගමනීයෝ සම්පරායෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මිනිසුන්ගේ ආයුෂය ඊටමත් දුර්ලභයි. ඒක බොහොම ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා මරණය කරා ලං වෙන සුළුයි කියලා. අපි කවුරුත් කල්පයක් ජීවත් වන්නට ඉපදුණු අය නෙමෙයි. අවුරුදු 50ක 60ක ආයු කාලයක් ඇතිව ජීවත් වෙලා ඉන්න කාටත් ඒ ජීවිතේ ඕනෑම මොහොතක අතහැර දමන්නට සිද්ධ වෙන්න පුළුවන්. අස්තිර තැනක ඉඳලා අපි ගොඩක් ස්ථිර දේවල් බලාපොරොත්තු වුණාට කිසිම කාලයක අපි බලාපොරොත්තු වෙන ස්ථිර සැපසහගත දේ අපිට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මෙතර ඉපදිලා මෙතර දුවනවට වඩා සසර පරතරක් හොයන්නට අවශ්‍ය උත්තරීතර ධර්මයක් පෙන්වා දුන්නා. ඒ උත්තරීතර ධර්මය තමයි අපි අපේ ජීවිතය තුළ අනුගමනය කළ යුතු වෙන්නේ අවබෝධ කරගත යුතු වෙන්නේ. තමා පිළිබඳව ගවේෂණය කරන, තමන් පිළිබඳව සොයා යන මුළු ලෝකයකටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උත්තරීතර පණිවිඩය අත්‍යවශ්‍යයි. හැම කෙනෙකුගේම ජීවිතය බොහෝ කාලයක් පවතිනක් නෙමෙයි. ඒ ටික කාලය තුල පවතින ජීවිතේ නමුත් බොහෝ දෙනෙක් බොහෝ කාලයක් පවතිනවා කියලා හිතාගෙන බොහෝ ප්‍රමාදීවයි වාසය කරන්නේ. අන්නේ ප්‍රමාදීව වාසය කිරීම බුදුරජාණන් වහන්සේ මරණයට හා සමාන කොට පෙන්වා දුන්නා. ඒකට හේතුව තමයි ජීවත් වුණත් මරුණු කෙනෙක් වගේ තමයි ප්‍රමාදීව වාසය කරන පුද්ගලයා. ඔහුට පුළුවන් කමක් නැහැ කිසිම විදිහකින් නිවීම කියන දේ උරුම කරගන්නට. මරණය කියන ධර්මය දුක්ඛ ධර්මයක්. ඒ කියන්නේ දුක දෙන විද්දෙන දෙයක්. ඒ විදිහටම ප්‍රමාදී පුද්ගලයා හැමදාම තැවෙනවා හැමදාම ශෝකයටපත් වෙනවා දුක ඔහුගේ ජීවිතය තුළ පිරිවර කොට පවතිනවා අපි අපේ ජීවිතයේ තියෙන යථාර්ථ අවබෝධය පිළිබඳව එනිසා කල්පනාකාරී විය යුතුයි. ඕනෑම මොහොතක අතහරින්නට වෙන ජීවිතයක් තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ස්ථිරව සැපය කියන දේ ගොඩනගා ගන්නට නම් ඒ කවදාවත්ම ලැබෙන දෙයක් නෙමෙයි. එනිසා අපි බලාපොරොත්තු වෙන මාර්ගය කුමක්ද කියන එක පිළිබඳව අපි තවත් වතාවක් කල්පනා කළ යුතු තැනක තමයි ඉන්නේ. අපි ජීවිතේ ජීවත් වෙනකොට බොහෝ වෙලාවට ලෝකයේ තුලින් සැප සතුට දෙක බලාපොරොත්තු වෙනවා. ලෝකයේ තුලින් මේ සැප සහ සතුට බලාපොරොත්තුෙන් ඒ ලෝකය රැස් කරන්නට, ඒ ලෝකය අනුව යන්නට උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ මේ දේවල් නොවෙනස්ව පවත්වා ගන්නට පුළුවන් නම් හොඳයි කියන අදහස තුළ ඉඳලයි අපි කටයුතු කරන්නේ. අන්න ඒ විදිහට ඉඳලා කටයුතු කරන ලෝකෙට ඒ ධර්මයන්ගේ නැතිවීම හමුවේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන එනවා. Taman හිතන විදිහට ලෝකේ නොපවතිනකොට ඒ නොපවතින සෑම තැනකම අපිට දුක් වෙන්නට සිද්ධ වෙනවා. ඔබ ඔබේ ජීවිතයේ දිහාවට ටිකකට හැරිලා බැලුවොත් ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතය තුළ ඔබ මොනතරම් දේවල් වලින් දුක කියන දේ උරුම කරගන්නවද මොන මොන පැතිකඩවල් වලින් ඔබ දුක් විඳිනවද කියන එක. ඔබ හිතන විදිහට ලෝකය නොපවතින සෑම තැනකම ඔබ කල්පනා කරන විදිහට ලෝකය නොපවතින හැම මොහොතකම ඔබ දුකෙන් පීඩා විඳිනවා. බුදු පියාණන් වහන්සේ පිළිබඳව දේශනා කරනවා යම් පිච්ඡන් නලභති තම්පි දුක්ඛං කියලා. අපි යම කැමතිනම් කැමති දේ නොලැබීම කියන එක දුකක්. ලෝකේ වෙනස් වෙනවට අපි කැමති නැහැ. අපි කැමති දේවල් ඒ විදිහටම තියනවටයි කැමති. හැබැයි ඒ කැමැති කියලා ගත්ත ලෝකේ වෙනස් වෙන බව ඔබට දකින්න පුළුවන්. අන්න එතකොට ඔබේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන එනවා. ධනෙ කැමැත්තෙන් ධනෙ රැස් කරන පුද්ගලයාට ඒ ධනෙ නැතිවීමට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ජීවිතයට ආසාවෙන් ජීවිතයට තණ්හා කරන පුද්ගලයාට ඒ ජීවිතයේ ගෙවි යන බවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දූ දරුවන්ට ගෙවල් දොරවල් වලට ධන ධාන්‍ය වලට බැඳී ඉන්න මිනිසාට ඒ දේවල් විනාශ වෙලා යනකොට ඒ දේවල් වෙනස් වෙනකොට ඒ දේවල් තියෙනකොට Tamante ඒ දේවල් අතහැරලා යන්නට වෙනකොට සෑම තැනකම මේ දුක වෙහෙස අත්විඳින්නට සිද්ධ වෙනවා ඒ නිසා තමයි මේ දේවල් ආශ්වාස රහිත දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දේවල් වල අස්වැසිල්ලක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ අස්වැසිලි විරහිත කාමයක් තමයි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ තුල රැඳිලා ඉන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ විදිහට අස්තිර ලෝකයේ තුල ස්ථිර ප්‍රාර්ථනා ඇතිව ඉන්න ලෝකයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ නුවණින් අවබෝධ කරලා ඒ ලෝකයට පෙන්වා දුන්න ඔය ඉන්න මට්ටමේ හිටිය දුක හැමදාම ඔහොමමයි. එනිසා දුකෙන් මිදෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් මේ විදිහේ ක්‍රමයක් අනුගමනය කරන්නට කියලා විදිහක් පෙන්වලා දුන්නා. අනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වපු ඒ ක්‍රමවේදය පිළිබඳව තමයි අපි මේ දිගින් දිගටම විමසා බලන්නේ. එයට ප්‍රස්තුත කරගන්නට යෙදුනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඥා 10ක් පිළිබඳව දැක්වෙන ගිරිමානන්ද සූත්‍ර දේශනාව. ගිරිමානන්ද හාමුදුරුව අසනීප වෙලා ඉන්න වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා ඒ බව දන්වපු වෙලාවේදී ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා ප්‍රකාශ කරන්නටයි කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කළ දේශනාවක් තමයි මේ දස සංඥාවන් ලෙස අපිට දකින්න ලැබෙන්නේ. බෞද්ධයින් ලෙස ඔබට හුරු පුරුදු දේශනාවක් ඔබ නිරන්තරයෙන් සජ්ජායනා කරන දෙයක් ලෙඩක් දුකක් ඇති වුණත් ඔබ කියන සූත්‍රයක් ගිරිමානන්ද සූත්‍රය. හැබැයි ඒ තුල ඔබේ සියලු දුක් නිවන්නට පුළුවන් උතුම් ධම් මගක් පවතිනවා කියලා ඔබ මොහොතකටවත් කල්පනා කළාද? වචන විදිහට ඒක පිරිවැහුවත් ඒ තුළ ඇතුළත් වෙලා තියෙන අපේ ප්‍රතිපදාව කියන දේ අපිට හඳුනා ගන්නට නොහැකි වුණොත් ඒයින් දුකේ නැති බවක් නම් අපිට ලැබෙන්නේ නැහැ. එනිසා දුකේ නැති බව උපදව ගන්නකොට පින්තුනි වැදගත්ම දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් කාරණාවන් පිළිබඳව විමසා බැලිය හැකි නුවණකට අපිපත් වෙන එක. ඒ විමසා බලන නුවණ කියන දේ උපදව ගන්න ආකාරය තමයි අපි ක්‍රමක්‍රමයෙන් සාකච්ඡා කරමින් පැවතියේ. එහිදී අපි විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුනා කාරණා දෙකක්. එතනදී පළවෙනි එක තමයි අපි කතා කළේ අනිත්‍ය සංඥාව පිළිබඳව. එතකොට අනිත්‍ය සංඥාව පිළිබඳව කතා කිරීමේදී අපි පැති දෙකකින් අනිත්‍ය සංඥාව පිළිබඳව කතා කළේ. ඒ කියන්නේ ලෞකික වශයෙන් කෙනෙක් දකින අනිත්‍ය කියන දේ කුමක්ද සහ ලෝකෝත්තර අර්ථ සාධනයක් සඳහා හේතු වන අනිත්‍ය අවබෝධය කියන දේ කුමක්ද කියන කාරණාවයි අප මෙහිදී පැහැදිලි කරගන්නට යෙදුනේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අනිත්‍ය පිළිබඳව දේශනා කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය අපි ඒක ක්‍රමක්‍රමයෙන් ඇයි රූපය අනිත්‍යයි කියන්නේ ඇයි වේදනාව අනිත්‍යයි කියන්නේ ඇයි සංඥාව අනිත්‍යයි කියන්නේ කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ පිළිබඳව කතා කරනකොට අපි දැක්කා මේ අනිත්‍යයි කියලා කියන්නේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි හේතු නිසා හටගන්න ධර්මයෝ ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක තමයි මෙතනදී අනිත්‍ය අවබෝධය කියලා අපි හඳුනාගත්තේ. ඒ කියන්නේ ලෝකේ යම් කිසි දෙයක් බාහිරව තියෙනවා තියෙන දේ වෙනස් වෙලා කැඩිලා බිඳිලා යනවා කියන එක නෙමෙයි මේ අනිත්‍ය සංඥාවේදී අපි හඳුනාගත්තේ. ඒක හටගත්තේ කොහොමද? ඒක වැය වෙන්නේ කොහොමද කියලා මේ උදය සහ වැය පිළිබඳව තියෙන අවබෝධය. ඒකට ඒ උදය සහ වැය පිළිබඳව දක්වන අවබෝධය තමයි පින්නතුනේ අපිට විශේෂයෙන්ම අවශ්‍ය වන දේ බවටපත් වෙන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් අප තේරුම් ගන්නට අවශ්‍ය දෙයක් තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳවම අපිට මේ විදිහට එකින් එකට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේකෙදි වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මයන් ගැන කතා කරන්නට වෙන්නේ ස්පර්ශ සමුදයෙන් හටගත්තා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්ම හැටියට. අපි ස්පර්ශය නිසා කොහොමද මේ දේවල් හටගන්නේ? ස්පර්ශය නැති වෙනකොට කොහොමද මේ දේවල් නැති වෙන්නේ කියන එක පිළිබඳව අපි පසුගිය දේශනාවන් තුළදී සාකච්ඡා කළා. එතකොට අද දවසේදී අපි ඒ නිසා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විඥාණය කියන කාරණාව පිළිබඳව. විඥාණය කියලා කියන්නේ කුමක් නිසාද? විඥානය කියලා කියන්නේ විජානාති විජානාතිකෝ විඥානං දැනගන්නා ස්වභාවය නිසා තමයි මේකට විඥානය කියලා කියන්නේ. දැනගැනීම කියන කාරණාව නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. දෙයක් දැනගන්නවා කියන එක නිකන් හටගන්න දෙයක් නෙමෙයි. දැනගැනීම කියන දේ ඇති වෙන්න හේතුවක් ඇති කලෙහි අනේ හේතුව පිළිබඳව තමයි අපි කතා කළ යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ දැනගැනීම කියන දේ කොහොමද ඇති වෙන්නේ කියන එක පිළිබඳව අපිට තියෙන අවබෝධය පිළිබඳව අපට දේශනා කළා. ඒ පිළිබඳව අපි යම් පමණකට කතා කරලා තියෙනවා මේට පෙර අපි සතිපතා කරගෙන එන මේ දේශනා මාලාව තුළදී. අද දවසේදීත් බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් ඒ ගැඹුරු කාරණාව පිළිබඳවම අපි සාකච්ඡාවට භාජනය කරන්නට. ඒ විඥානය කියනකොට අපි හඳුනාගත්ත දැනගන්න ලක්ෂණය තමයි විඥානය කියලා කියන්නේ. යම් සිතක ඒ සිත සමග තියෙන අනෙක් ධර්මයන් පිළිබඳව දැනගන්න බවක් කරනවා නම්, ඒ කියන්නේ විඥානන කෘත්‍යයක් කරනවා නම් අන්න ඒකට අපි කියනවා විඥානය කියලා. මේ විඥාණයම තමයි අපි මනස කියලා හඳුන්වන්නේ. අපි හිත කියලා හඳුන්වන්නේ, චිත්තය කියලා හඳුන්වන්නේ. සමහර වෙලාවට බොහෝ දෙනා අතර යම් මතවාදයක් තියෙනවා මේ විඥාණය කියලා කියන්නේ එකක් හිත කියලා කියන්නේ තව එකක් මනස කියලා කියන්නේ තවත් එකක් මේ දේ මේ හිතේම යම් යම් අවස්ථා තමයි ඒ ඒ වචන වලින් නිරූපණය වෙන්නේ අර්ථ අර්ථ ගන්නවන්නේ කියලා කෙනෙක් අදහස් කරනවා. නමුත් මනෝ කියලා කිව්වත් මානස කියලා කිව්වත් හදය කිව්වත් පණ්ඩරාදී මේ නොඑක් වචන මේ සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. විඥානය කියන්නට පුළුවන්, චිත්තය කියන්නට පුළුවන්, මනෝ මානස කියන්නට පුළුවන්, හදේ කියන්නට පුළුවන්. මේ නොඑක් වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ හැම තැනකදීම පින්නතුනේ කියන්නේ ඒකාර්ථවත්ව. ඒ කියන්නේ එකම චිත්තය ගැන තමයි අපි කතා කරන්නේ. එකම විඥානය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ චිත්තය කියනකොට එතන විඥානාර්ථය තියෙනවා. එතකොට ඒ ඒ නම් යෙදিলা තියෙන්නේ ඒකේ තියෙන හඳුන්වන එකම ලක්ෂණයක් නිසා දැන් එකම දරුවා හැඳින්වීම සඳහා නම් ගොඩක් පාවිච්චි වෙන්න පුළුවන්කම තියෙනවා යාළුවන් අතරදී එක නමක් පාවිච්චි වෙන්න පුළුවන් ඒ වගේම දෙමව්පියන් තවත් නමක් පාවිච්චි කරන්නට පුළුවන් ඒ වගේම අවට ඉන්න අය මේ එකම කෙනාගේ නොඑක ಗುಣ නිසා ඒ විවිධ නම් වලින් මේ පුද්ගලයා හඳුන්වන්නට පුළුවන් වගේම මේ එකම මනසේ තියෙන විවිධ පැතිකඩවල් වලින් අරගෙන විසිතුරු නිසා චිත්තය කියලා කියනවා. එතකොට විඥානන ලක්ෂණය නිසා විඥාන කියලා කියනවා. එතකොට දැන් මෙතනදි චිත්තය හෝ මනෝ කියන එකේදි කෙලස් නැහැ. විඥානය කියන එකේදි පමණයි කෙලස් ඇති වෙන්නේ කියලා මෙබඳු දේවල් වලින් මේ හිත කියන එක බෙදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ බඳු බෙදීමක් ධර්මය තුළ නැහැ. යම් කෙනෙක් ඒ බඳු බෙදීමක් කරනවා නම් එය ධර්ම විරෝධී එනිසා විඥානන ප්‍රත්‍යක් තමයි විඥානය කියලා කියන්නේ. ඒකම තමයි චිත්තය නැතිනම් හිත කියලා හඳුන්වන්නේ. ඒකට මෙන්න මේ හිත පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අනිත්‍ය සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේක අනිත්‍යයි කියලා දකින්නේ කියන කාරණාව. එතනදී ඒ අනිත්‍ය පිළිබඳව අපි දත යුතු වෙන්නේ ඉති විඥානං මේක තමයි විඥානය කියලා කියන්නේ. ඉති විඥානස්ස සමුදයෝ මේ තමයි විඥානයේ හට ගැනීම ඉති විඥාන සත්ංගම. මේ තමයි විඥානයේ තියෙන අස්තංගමය කියලා මේ කාරණා තුන පිළිබඳව අපි කතා කළ යුතු වෙනවා විඥානය පිළිබඳව අනිත්‍ය වශයෙන් දැනගැනීමේදී. පළවෙනි දේ තමයි ඉති විඥානං දෙවෙනි එක ඉති විඥානස්ස සමුදයෝ තුන්වෙනි කාරණාව ඉති විඥානස්ස අත්ංගම. ඉති විඥාන මේ විඥානයයි කියලා අපි දැනගන්නකොට ලෝකයේ තුල අපිට නොඑක් දේවල් දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන ගැනීම සහ දැකීම විඳීම හැඳිනීම ආදී සියලුම දේවල් ඒකාර්ථවත් කොට තමයි අද අපි තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට මේ දේවල් ඒකාර්ථවත් කොට අපි තේරුම් අරගෙන සිටීමේදී අපට පේනවා රූපය කියන එක අපිට දැන ගැනීම සහ දැකීම අතර වෙනසක් නැහැ කියන එක. සද්දය කියන එක දැන ගැනීම සහ දැකීම අතර වෙනසක් නැහැ කියන එක. ගන්ධ රස ස්පර්ශ දැන ගැනීම සහ දැකීම අතර කිසිම වෙනසක් අද දවසේදී නැහැ කියන එක අපිට අද තියෙන අපේ මනෝභාවයත් එක්ක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මෙතනදී හඳුනාගන්නේ ඉති විඥානං කියන එකෙන් මෙන්න මේකයි විඥාණය කියලා විඥානන ලක්ෂණය විඥානන කෘත්‍ය පිළිබඳව අපි හඳුනා ගැනීම. ඒ කියන්නේ සිතේ දැනගන්නා බව. ඒකෙන් මොනවද දැනගන්නේ? සුඛන්තිපි විජානාති සැපයයි කියලා දැනගන්නවා දුකයයි කියලා දැනගන්නවා උපේක්ෂාවයි කියලා දැනගන්නවා වේදනා සංඥා පිළිබඳව තමයි දැනගන්නේ එතකොට මෙන්න මේ ධර්මයන් දැනගන්නා ලක්ෂණය පිළිබඳව අපිට ඉස්සෙල්ලාම තේරුම් ගන්නට වෙනවා එතකොට මේ දැනගැනීම කියන දේ තේරුම් ගන්නකොට මේ පුද්ගලයෙක් දෙයක් දැනගන්නවා නෙමෙයි දැනගැනීම කියන බව අපිට පොදුවේ පේන්නට ඕනේ ඒක ඊටාම තේරුම් ගත යුතු කාරණාවක්. ඔබ නුවණින් සම්මර්ෂණය කළ යුතු තේරුම් ගත යුතු කාරණාවක්. ඒ කියන්නේ දැන් මම වෙනම ඉඳලා මම වූ පුද්ගලයෙක් මම වූ ආත්මයක් වෙනම තිබිලා ඒ ජීවත් වෙන මම යම් දෙයක් දැනගන්නව නෙමෙයි. ඒ දැනගන්න බව නිසාම තමයි අපි මම කියන දේ උපද්දගෙන තියෙන්නේ කියන එක ප්‍රකට වෙන විදිහට ඔබට දැනගන්න බව දැනගන්න ලක්ෂණය පිළිබඳව නුවණක් ඇති කර ගැනීම තමයි මෙතනදී අදහස් කරන්නේ. අන්න එතකොට දැනගැනීම කියන දේ ප්‍රකට කරගන්නකොට ඔබට ඒහා සමග දකින දේවල්, ඇහෙන දේවල්, විඳින දේවල් මේ දේවල් වෙන් වෙන්නට පටන් ගන්නවා. වෙන් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ මේ දේවල් අද එකටනේ හම්බෙන්නේ. දැන් එකට හසුවන මේ දේවල් ඔබට මේ විදිහට නුවණ පවත්නකොට ඔබට වෙන්ව පේන්න පටන් ගන්නවා. කොහොමද වෙන්ව පේන්න පටන් ගන්නෙ? මේ දේවල් දැකීම දැකීම මාත්‍රයෙන් ඉවර වෙන බව ඇහෙන එක ඇසීම මාත්‍රයෙන් ඉවර වෙන එක විඳින දේ විඳීම මාත්‍ර වලින් ඉවර වෙන එක දැනගන්න දේ දැනගැනීම මාත්‍රයෙන් ඉවර වෙන එක මෙන්න මේ දේවල් පිළිබඳව ඔබට මනාව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා වෙනතුනි මෙන්න මේ ආකාරයට අපි ඒ විඥානය පිළිබඳව දැනගන්නකොට අපිට ලැබෙනවා ඉති විඥානස්ස සමුදය මේ තමයි විඥානයේ සමුදය කියලා විඥානයේ සමුදය පිළිබඳව අපිට හොයා බලන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද විඥානයක් හටගන්නේ? දැන ගැනීම කියන දේ හටගන්නේ කොහොමද කියලා අපිට හොයා බලන්නට පුළුවන්කම තියෙනවා. අනේ දැනගන්න බව විඥානනයක් යම් තැනක ඇති වෙන්නේ කොහොමද කියලා හොයා බලනකොට අපිට ලැබෙනවා අවිද්‍යා සමුදය විඥාන සමුදය. අවිද්‍යාව නිසා තමයි විඥානය කියන දේ හටගන්නේ. ඒ වගේම කර්මය, තණ්හාව නිසා තමයි විඥානය කියන දේ හටගන්නේ. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන දේ නිසා තමයි අපිට විඥානය කියන දේ හට ගැනීම සිද්ධ වෙන්නේ. අපි පටිසමුපාද ධර්මයේ පිළිබඳව කතා කරනකොටත් අපි දන්නවා අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන. අවිද්‍යාව නිසා සංස්කාරය හටගන්නවා සංස්කාර නිසා තමයි විඥානය කියන දේ හටගන්නේ කියලා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම අවිද්‍යාව විතරක් තිබුණා කියලා කෙනෙක් විඥානය හටගන්නේ නැහැ. එතනට සංස්කාරයක් තියෙනවා සංස්කාරය කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන මේ සංස්කාර ධර්මයක්. ඒකට මෙන්න මෙතනම අපිට යෙදෙන දෙයක් තමයි මේ දෙක ඇතිතනක තමයි විඥානයක් හටගන්නේ. ඒද තනියම හටගන්න පුළුවන් කමක් නැහැ. මෙතනට යෙදෙන්නට අවශ්‍යයි තණ්හාව කියන දෙය. කර්මය කියලා කිව්වේ අර සංස්කාරය කියන එකට. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියනපු ඒ කර්මය කියන දේ තමයි ඒ සංඛාර කියන වචනේ හැඳින්වෙන්නේ. එතකොට අන්න එතනට තණ්හා කරලා තමයි තෘෂ්ණාව නිසා තමයි විඥානය කියන දේ හටගන්නේ. එතකොට හුදු තෘෂ්ණාවට තනියෙන් පුළුවන් කමක් තිබුණේ නැහැ, කර්මයක් තිබුණ නැත්නම් කර්මය මත තමයි තෘෂ්ණාව තිබුණේ. එතකොට කර්මයක් රැස් කරගන්න පුළුවන් කමක් තිබුණේ යථාර්ථය දන්නාකම තිබුණොත් එනිසා යථාර්ථය නොදන්නා අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා කර්ම රැස් වුණොත් තණ්හා කරනවා තණ්හා කළොත් විඥාණය තවතනකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා විඥාණය ප්‍රකට වෙනවා විඥාණය අපිට දර්ශනය වෙනවා කොහොමද විඥාණය දර්ශනය වෙනවා කියලා කියන්නේ වර්ධව වටහා ගන්න එපා. මේ කියන්නේ මේ ඇස් දෙකට විඥාණය හිත පේනවා කියලා එහෙම නෙමෙයි. විඥාණය ඔබට ප්‍රකට වෙනවා. ඒකට කියනවා අපි විඥාණයට ස්ථಿತಿ සකස් කරනවා කියලා. විඥාණය පවතින්නට තැන් හදනවා කියලා. කොහොමද විඥාණය පවතින්නට තැන් හදන්නේ? ඔබේ මනසට රූපය අල්ලගන්න තැනක් විදිහට හම්බ වෙනකොට ඔබට එළියේ තියෙන රූප ගැන හිතන්න පුළුවන්කම තියෙනකොට අන්න ඔබේ හිතට දැන් පිහිටා සිටින්නට තැනක් තියෙනවා. කොහෙද හිතට පිහිටා සිටින්නට පුළුවන්කම තියෙන්නේ? ඒ විඥාණයට එළියේ තියෙන දකින්න පුළුවන් රූප තියෙනවා කියලා ඔබට හැඟීමක් තියෙනවා. ඒ වගේම ලෝකේ ශබ්ද තියෙනවා කියලා ශබ්ද පිළිබඳව ඔබට හැඟීමක් තියෙනවා. ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ලෝකේ පවතිනවා කියලා හිතන කම ඔගොල්ලෝ ළඟ තියෙනවා. ඒ නිසා ඒ ධර්මයන්ගේ පැවැත්ම තුළ ඔබ හැමදාම ජීවත් වෙනවා. අන්න ඒකට කියන අපි විඥාන ස්ථಿತಿ සකස් කරනවා කියලා. විඥාණයට සිටින්නට තැන් හදනවා. ඒ මත තමයි ඔබ කර්ම સિદ્ધ කරන්නේ. දැන් හිතන්නකෝ ඔබ හොඳ නරක කර්ම කරනවානේ ජීවත් වෙනකොට. ඔබ හොඳ දේවලුත් කරනවා, ඔබ නරක දේවලුත් කරනවා. ඒ හොඳ දේවල් සහ නරක දේවල් කරන්නේ කුමන ධර්ම පදනම් කරගෙනද කියලා ඔබ ටිකක් විමසා බැලුවොත් ඔබට පේනවා ලෝකේ තියෙන දෙයක් ගැන හිතලා ඔබට පුළුවන් ඒ දේ දන් දෙන එක ගැන හිතන්නට. ඉන්න පුද්ගලයෝ ගැන හිතලා ඔබට පුළුවන් කරුණාව, මෛත්‍රිය පතුරවන්නට. ඒ දේවල් අපි කියනවා පින් කියලා, නැතිනම් කුසල් කියලා. එතකොට ඒ කුසලයේ වගේම ඔබට පුළුවන් ඒ දේවල් මත අකුසල් ඇති කරගන්නටත් කොහොමද? අපිට පුළුවන් තණ්හා කරන්න, ලෝභකමින් තියාගන්න පුළුවන්කම තියෙනවා. වචනයක් ඇහෙනකොටම එළියේ ඇහෙන වචන, බාහිර තියෙන දේවල් ගැන හිතලා තරහ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉන්න මිනිස්සු ගැන තරහෙන් අමනාපයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ වලට කියනවා අපි අකුසල් කියලා. දැන් කුසල අකුසල සිද්ධ කරගන්නට අපිට පදනම් වෙලා තියෙන මොකද්ද? අර බාහිර ලෝකයේ පවතිනවා කියලා ගත්ත කම. එළියේ තියෙන දේවල් ඇසුරු කරගත්තට පස්සේ විඥාණය අන්න ඒ තියෙන දේවල් අරඹය අපිට කර්ම රැස් කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාරයයි කියලා මේ සංස්කාරයට තණ්හා කිරීම වශයෙන් තමයි විඥානය හටගන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා නම් මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නට හේතු වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ ලක්ෂණ ටික. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු ටික. ඔබ පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසා තමයි පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි හෝ කර්ම රැස් කරගත්ත නිසා තමයි උපදින්නේ. අද මිනිස්සෙක් හැටියට ඉපදුනා නම් ඒ ප්‍රතිසන්දි චිත්තය සකස් වෙන්නේ ඔබ පෙර ජීවිතයේ කළ කුසල කර්මයක් පෙර හෝ ඊට ජීවිතේ හෝ ඊට පෙර කළ යම් කිසි කුසල ධර්මයක් මරණාසන්න මොහොතේදී ඒ කර්ම නිමිත්තකට ඒ ගති නිමිත්තකට තණ්හා කිරීම වශයෙන් තමයි ප්‍රතිසන්දි වශයෙන් ආවේ. එතකොට මේ ප්‍රතිසන්දි ගන්න මොහොතේදී ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, අමෝහ කියන මේ හේතු ධර්මතා ටික අව්‍යාකෘත හේතුත් සමග අපිට යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියනකොට එතනදී තණ්හාව කියන දේ හේතු අපිට එතන ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතර අපායක උපදිනවා නම් ඒ අකුසල හේතු ටික එතනදී බලවත් යෙදෙනවා. එතන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු එතන යෙදිලා අහේතුක ප්‍රතිසන්දි උත්පාදනය කරනවා. ඒකට මිනිස්සු හැටියට උපදිනකොට එතන කුසල හේතු තමයි මූලික වෙන්නේ. හැබැයි එතකොට ඒ ප්‍රතිසන්දි ගන්න මොහොත වෙනකොට අර ලෝභය කියන දේ යෙදෙන්නේ නැති වුණොත් එහෙම උත්පත්තියකට යන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මිනිස්සෙක් හැටියට උපදිනවා නම් එතන ලෝභයක් අනිවාර්යයෙන්ම ඇති වෙන දෙයක් බවට පත් වෙන නිසා ප්‍රතිසන්ද ගන්න මොහොතේදී ඒ හේතු ටිකක් පෙන්වන්නට සිද්ධ වෙනවා ලෝභ මෝහ කියන හේතුත් අපිට ඒතන පෙන්වන්නට සිද්ධ වෙනවා ප්‍රතිසන්දි ගන්න මොහොතේදී ඒ හේතු ටික. එතකොට වෙනතනේ අපිට ලෝකේ උපදිනවා කියන දේ. කියන්නේ මෞකුසකත විඥාණය ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා. එතකොට අපිට පේනවා මේක දැන් අපිට පුළුවන් කමක් තිබ්බේ නැහැ. Tamanට ඕනේ නම් නතර කරගන්න ඕනේ නම් නතර නොකර ඉන්න. Tamanට ඕන තැනකට යන්න පුළුවන් කමක් නැහැ. ගති නිමිත්තක්, කර්ම නිමිත්තක් සීපත් වෙලා අන්න ඒ අවිද්‍යාවෙන් ඉස්මතු කරපු ගතියට, කර්මයට තණ්හා කළා තමයි ප්‍රතිසන්දි වශයෙන් ආවේ. එතකොට අන්න විඥාණය යම් තැනක හටගත්තා නම් ඒ හටගන්න හේතුනේ මොකද්ද? අවිද්‍යාව, කර්මය සහ තණ්හාව කියන ධර්මයෝ. එතකොට මෙන්න මේ විදිහට විඥානය පිළිබඳව අපි සම්මර්ෂණය කරනකොට අපිට මේ හේතු ටික දකින්න පුළුවන් නම් අපිට පේනවා විඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මිසක කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන් දෙයක් නෙමේක මේ හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක්. එතකොට මේ හේතු ටිකේ අවශ්‍ය සම්පතිය යම් තාක් තියෙනවා නම් ඒ ටික ඒ ධර්මයන්ගේ පැවැත්ම වෙලා නැති වෙලා යනවා. එතකොට හේතු කියනකොට අපිට එතනදි කතා කරන්නට වෙන්නේ කොහොමද මේ ටික නිසා මේ හටගත්තේ කියලා. මේ එකම විඥාණය දිගින් දිගටම තියෙනවා යයි කියලා මෙතනදි වැරදි අදහසක් ගන්නට එපා. මේ කතා කරන්නේ මේ කාරණාව තේරුම් ගන්නට අවශ්‍ය නිසා. එතකොට මෙතනදී තියෙනවා තවත් කෘත්‍යයක් විඥානය කියන දේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තේ විදිහට අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා තමයි. ඒ වගේම අපිට තව හේතු කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය සකස් වෙන්නේ. මේ මොහොතේදී සෑම අවස්ථාවකම විඥානය තියෙනවා නම් ඒ විඥානය සකස් වෙන සෑම තැනකම නාම රූප කෘත්‍ය අද දවසේදී මේ භූමිය තුල සිද්ධ වෙනවා. නාම රූප කියලා කියන්නේ නාමය සහ රූපය කියන මේ ධර්මතා දෙක විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. මනස සිතෙහි පැවැත්මට උපකාර වෙනවා නාම රූප කියන මේ ධර්මතා දෙක. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපය කියන මේ ධර්මතා ටික. එතකොට දැන් අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද ඊට පස්සේ ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය ආදී මේ රූප ධර්මතා ටික ඇසුරු කරගෙන තමයි ඒ විඥානය පවතින්නේ කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රූපේ පැත්ත. එතකොට දැන් රූපය විතරක් තිබිලා රූපය ළඟ කෙලින්ම විඥානය කියලා විඥානන බවක් කවදාකවත් ඇති වෙන්නේ නැහැ. එතෙන් තියෙනවා නාම ධර්මතා ටිකේ පැවැත්මක්. නාම ධර්මතා ටිකෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. නාම ධර්මතා කියලා කියන්නේ මොනවද? වේදනාව, සංඥාව සංස්කාරය කියන මේ ධර්මයන්ට කියන නාම ධර්මතා කියලා. එතකොට මෙන්න මේ වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මතාවලට නාම ධර්මතා කියනකොට අපිට මේ තන හඳුනා ගන්නට අවශ්‍යයි රූපයේ රූප කෘත්‍යයක් නාම ධර්මයන්ගේ නාම කෘත්‍යයක් කියන මේ දෙකම නිසා තමයි විඥාණයට පැවැත්මක් තියෙනවා. විඥාණය කියන දේ විඥානන ලක්ෂණය, විඥානන ස්වභාවය හට ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නාම රූප කියන මේ ධර්මතා දෙක යම් තැනක තියෙනවනම් නාම රූප ධර්මතා දෙක ඇති තැනක විඥාණය තියෙනවා. විඥාණය යම් තැනක තියෙනවනම් ඒ නාම රූප ධර්මයක් ඇසුරු කරගෙනම තමයි තියෙන්නේ. මේ කතා කරන්නේ අද අපි ඉන්න මට්ටමට සාපේක්ෂව. ඒ ඒ භූමි මට්ටම් වලට අනුරූපීව අපිට මේක වෙනස්ව කතා කරන්නට වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අද කාම ධාතුවට අදාළව තමයි මේ කතා කරන්නේ. එතකොට නාම රූපය අසුරු කරගෙන විඥානයේ තියෙන විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපේ විඥානයේ හට ගැනීමට ප්‍රත්‍ය වෙනවා කියලා මේ දෙක අතර තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයක්. ඒ කියන්නේ විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥාණයටත් එකිනෙකාට ප්‍රත්‍ය වීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හිත නාම රූපයටත් නාම රූපය හිතටත් ප්‍රත්‍ය වීම. මේ උත්සාහවත් වෙන්නේ මේ කාරණාව ටිකක් සරල විදිහට කතා කරන්නට මේ විඥාන සහ නාම රූප කියන මේ ධර්මතාවය නැත්නම් විඥානය සකස් වුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව සරල විදිහට කතා කරන්නටයි උත්සාහවත් වෙන්නේ. ඒකට සමහර වෙලාවට අර ගැඹුරු වචනයක් තුළින් දෙන අර්ථය එක ඒ විදිහටම ලබා දීමේ ප්‍රායෝගික අපහසුතාවක් තියෙන ටිකක් ඕනකට වඩා සරල කරන්නට ගියාම. ඒකට දැන් මේ විඥානය සහ නාම රූප ධර්මය අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය. අපි ඒකට කියනවා අඤ්ඤමඤ්ඤයි කියලා. එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා කියන එක. එතකොට මේ නාම රූපය කියන එක විඥානයේ පැවැත්මටත් විඥානයේ කියන එක නාම රූපයේ පැවැත්මටත් උපකාර වන ධර්මයක් හැටියට අපි ව්‍යවස්ථාපනය කරගන්නට ඕනේ හොඳින් සලකන්නට ඕනේ. එතකොට විඥානය කියන දේ ඇති වෙන්නේ නාම රූප නිසා නාම රූප නැති වෙනකොට විඥානය කියන දේ නැති වෙනවා. නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. නාම රූපය තිබුණොත් විඥානය හට ගන්නවා. මේ කතා කරන්නේ ප්‍රවෘත්ති වශයෙන් මේ විඥානය හට ගැනීමට කොහොමද ප්‍රත්‍ය සමவாய අපි පෙන්වන්නේ කියන තැන. එතකොට නාම රූප කියනකොට අපි වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකක්නේ අපි කතා කරන්නේ ස්කන්ධ තුනක්. එතකොට වේදනාව සංඥාව සංඛාරය කියලා කියනකොට ওই ටිකට ඇතුළත්ව අපිට තව පස් වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය ආදී මේ ධර්ම කතා කරන්නට පුළුවන්කම තියනවා වෙනවා. නමුත් මෙතනදී අපි කතා කරන්නේ මේ වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මතා ටික ස්කන්ධ පරයයන් අරගෙන. ඒ කියන්නේ දැන් ඕක විවිධ පරයයන්ගෙන් කතා කරන අවස්ථා තියෙනවා. නමුත් මෙතනදී අපි කතා කරන්නේ ස්කන්ධ පරයයන් අරගෙන. එතකොට දැන් අපි රූපය ගැන කතා කළා ආහාර ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා වේදනාව ගැන කතා කළා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා සංඥාව පිළිබඳව කතා කළා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා. සංස්කාරය පිළිබඳව කිව්වා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා. විඥාණය ගැන කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා. විඥාණය විඥාණය උපදින්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඇයි විඥාණය නාම රූප ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා කියන්නේ? අද මේ මට්ටමේදී යම් විදිහකින් රූපයේහි පැවැත්මක් නැත්නම් ඒ තැනක විඥානයේ පැවැත්ම ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම විඥානයේ යම් තැනක ප්‍රකටව නැත්නම් විඥානයේ පැහැදිලි වෙන්නේ නැතිනම් ඒ තැනක රූපයේ පැවැත්මක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපිට මේ පිළිබඳව බොහොම ලස්සන කාරණාවක් විග්‍රහ වෙනවා. ඊටාම ගැඹුරු කාරණාවක් මහා නිදාන සූත්‍ර විග්‍රහයේදී මේ නාම රූප ධර්මයන් පිළිබඳවත් ඒ වගේම ස්පර්ශය පිළිබඳවත්. ඒ කියන්නේ දැන් නාම රූපය නිසා කොහොමද ස්පර්ශ හටගන්නේ කියලා ගැන කතා කරනකොට අපිට මේ කාරණාව තේරුම්ගෙන තේරුම්ගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා දැන් නාම රූපය විඥාණයටත් විඥානයේ නාම රූපයටත් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන කාරණාව අපිට එතනදී විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. යම් විදිහකින් යම් තැනකදී නාම රූප ධර්මය දැන් නාමය සහ රූපය කියලා කොටස් දෙකක් තියෙනවා. අද මේ මට්ටමේ කාම භූමිය මට්ටමේදී යම් විදිහකින් ආකාරයන්ගෙන් යම් ලක්ෂණයන්ගෙන් යම් නිමිති වලින් රූපය කියලා පනවන්න පුළුවන් කමක් නැත්තම් රූපය කියලා දෙයක් පනවන්න පුළුවන් කමක් නැත්තම් රූපය කියලා දෙයක් ප්‍රකට වෙන්නේම නැතිනම් නාම ධර්මතා ටික පිළිබඳව ඒකට අපි කියනවා නාම කය කියලා. නාම කය පිළිබඳව වූ අටිග සම්පස්සයක් වෙන්නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. රූපයයි කියලා දෙයක් ලෝකෙ පෙනෙන්නට නැතිනම් පණවන්න පුළුවන් කමක් නැත්නම් නාම ධර්මතා ටික පිළිබඳව වූ අටිග සම්පස්සයක් වෙන්නේද? අටිග සම්පස්සය කියලා කියන්නේ මොකද්ද? රූප ධර්මයන්ගේ සිද්ධවන ස්පර්ශය. එතකොට ලෝකේ රූපය පනවන්න පුළුවන් කමක් නැතිනම් රූපය ප්‍රකට වෙන්නේ නැත්නම් විඥානයේ රූපය කියන දේ අසුර වෙන බව පෙන්වන්න පුළුවන් කමක් නැති තැනක අන්න ඒබඳු ස්වභාවයක් නම් තියෙන්නේ නාමකය පිළිබඳව පටික සම්පස්සයක් පේනවාද නාමකය පිළිබඳව පටික සම්පස්සයක් කියලා කිව්වේ දැන් අර නාම ධර්මතා ටිකෙන් රූපයක් ගැටුණ බවට රූපයක් ස්පර්ශ වුණ බවට පෙන්වා දෙනවද කියලා යහන්නේ. දැන් රූපය කියලා දෙයක් පනවන්න බෑ නම් රූපය කියන දෙයක් පනවන්න බැරි තැනක කිසිම විදිහකින් නාම ධර්මතා ටිකෙන් නැවත රූපයක් පිළිබඳව දැනුමක් සකස් කරලා දෙන්නේ නෑ ඒක වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ විදිහටම තමයි නාම ධර්මතාවයක් ලෝකේ පනවන්න බැරි නම් යම් විදිහකින් රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සයක් පේනවාද කියලා අහනකොට. ඒ කියන්නේ රූපකය පිළිබඳව කියලා කියන්නේ දැන් මේ රූප ටික අරබයා අපිට අදිවචන සම්පස්සයක් පෙනේද හිතේ ඇතිවන මේ ස්පර්ශයට අපි කියන අදිවචන සම්පස්සය කියලා. එතකොට මේ අදිවචන සම්පස්සයක් පෙනේද කියලා අහනකොට ඒකත් ඒ විදිහට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අදිවචන සම්පස්සේ ප්‍රකට වෙන්නේ නාම ධර්මයන්ගේ ස්පර්ශයක් විදිහට. ඉතින් නාමය පනවන්න බෑ නම් එතන අදිවචන සම්පස්සයක් ප්‍රකට වෙන්න පුළුවන් කමක් නැහැ. රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සයක් ප්‍රකට වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙතනදී මේ තවදුරටත් තහවුරු කිරීමක් කරනවා. විඥාණය නාම රූපය නිසා නාම රූපේ විඥාණය නිසා පවතින බවම තවදුරටත් තහවුරු කිරීමකුයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් එක හිතක විඥානය කියලා දැනගන්න බව විතරක් පැත්තකින් තියලා ඒක වෙනම හටගෙන අනික් වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටික වෙනම හටගන්නේ නැහැ. මේක කොටස් දෙකකට උපදින එකක් නෙමෙයි. මේක එක මොහොතේ උපදින දෙයක්. මේක පෙරපසු නැතුව එක විටක එක මොහොතක උපදින දේවල්. ඒ කියන්නේ වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන දේවල් එකට උපදින්නේ. එතකොට ඒ හිතේ යෙදෙන ස්පර්ශය කියලා චෛතසිකයක් තියෙනවා නම් ස්පර්ශය කියලා සිතේ යෙදෙන දෙයක් තියෙනවා නම් ඒක මේ විඥානය හා සංප්‍රයුක්තයි. ඒකෙන් ස්පර්ශය කියලා ඒ නාම ධර්මයන් රූපී ධර්මයන් සමග අපිට ඒ ගැටුණු බව ප්‍රකට කරලා තියෙන නාම ධර්මයන්ගෙන් ඒකට අපි කියන පස්ස චෛතසිකය කියලා. ඒකදී පුසනතාවයේ ස්පර්ශ වුණ බව තමයි එතන ඒ ස්වභාවයේ ලක්ෂණේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ස්පර්ශ වෙනවා වෙන තැනම ඒහා සහජාතව ඒහා එක්කම තියෙනවා වේදනා සංඥා කියලා ගති දෙකක්. ඒ වගේම ඒ වේදනා සංඥා දෙකට හිතන බවක් තියෙනවා ඒ වේදනා සංඥා දෙක පිළිබඳව දැනගන්න බවක් තියෙනවා. ඒ කියන්නේ මේ ටික මේ එකක් එකක් වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකක් එකක් හෝ වෙන් වෙනවා නම් ඒක ප්‍රකට වෙන්නේ නෑ. ඒකයි මෙතනදී මේ ඕනෝන්ට ප්‍රත්‍යවීමක් තියනවා කියලා කියන්නේ. එතකොට මේ මේ ධර්මතාව ටික ඔක්කොම එකක් විදිහට අපි දකින්නට ඕන. එකක් කියලා කියන්නේ මේ ඔක්කොම එකක් කියලා බෙදන්න, ඒ කියන්නේ වෙන වෙනම කතා කරන්න බෑ කියනවා නෙමෙයි. අපිට විස්තර කරනකොට අපිට මේ විදිහට විස්තර කළාට මේ ඔක්කොම සහජාතයි කියන දේ අපි තේරුම් ගන්නට ඕනේ. සහජාතයි කියලා කියන්නේ එකට උපදිනවා කියලා. ඒ කියන්නේ එකට හට ගන්නවා කියලායි කියන්නේ. එතකොට මෙන්න මේ ටික මේ එකට හටගත්තු ධර්ම ටිකක් වුණාම ඒක කොයි වෙලාවකවත් එකින් එකට එකක් ඇති වුණාට පස්සේ ඊළඟ එක ඊළඟ එක හටගත්තට පස්සේ ඊළඟ එක අන්න එහෙම වෙන්නේ නෑ කියන්නේ දැන් සමහරලාට කෙනෙක් හිතනවා වේදනාව ඉපදුනාට පස්සේ තමයි සංඥාව උපදින්නේ සංඥාව ඉපදුනාට පස්සේ තමයි සංඛාරය උපදින්නේ සංඛාරය ඉපදුනාට පස්සේ තමයි විඥානය උපදින්නේ කියලා හිතනවා එතකොට මේ ධර්මයන්ගේ කොයි වෙලාවකවත් හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මේ එකක් ඇති වුණාට පස්සේ තමයි ඊළඟ එක හටගන්නේ කියලා ඒ කියන්නේ විඳීම කියන දේ ඇති වෙලා ඊට පස්සේ හැඳිනීම හැදෙනවා හැඳිනීම උනාට පස්සේ තමයි චේතනාව ඇති වෙන්නේ නැතිනම් සංස්කාරය ඇති වෙන්නේ ඊට පස්සේ විඥානය ඇති වෙන්නේ කියලා එහෙම එකක් ඇති වුණාට පස්සේ ඊළඟ එක ඊළඟ එක ඇති වුණාට පස්සේ ඊළඟ එක කියන එකක් ඇත්තේ නැහැ මේ ධර්මයන්ගේ අඤ්ඤමඤ්ඤතාවය සහ සහජාත බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි කියන්නේ එකිනෙකට උපකාර කරගන්න බව එකිනෙකට ප්‍රත්‍ය වීම සහ එකට උපදින බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ස්පර්ශය කියන දේත් ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා, සංඥා, චේතනා සහ මේ විඥාන කියන ධර්මයෙන් ඔක්කොම සහජාත ධර්ම. ඒ කියන්නේ එකට උපදිනවා. එක මොහොතේදී. චක්කු විඥාන සිත අපි අරගෙන බැලුවොත් එහෙම රූපේ දැනගන්නේ චක්කු විඥාන සිතෙන්නේ. රූපයක් දැනගන්නේ චක්කු විඥාන සිතෙන්. එතකොට රූපේ දැනගන්නේ කියන එක කිව්වහම ඔබ හිතන්නට එපා රූපේ දැනගන්නවා කියලා කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා විදිහට දැනගන්නවා කියලා. මෙතනදී දැනගන්නේ රූපය. ඒකට රූපස්කන්ධය. ඒකට කියන්නේ වර්ණ රූපය පිළිබඳව දැන ගැනීම. නිල් කහ රතු ආදී වශයෙන් වර්ණ සටහන පිළිබඳව කියන්නේ හැඩය සහ පැහැ සටහන පිළිබඳව දැන ගැනීම තමයි මෙතනදී මේ රූපය දැනගන්නවා කියලා කියන්නේ. වෙන මොකක්වත් දැනගන්න පුළුවන් කමක් නැහැ. අර ඇහැට ආපු අබිනිපාත මාත්‍රය ඇහැට වර්ණයක් ආවා කියලා වර්ණ සතහනක් පිළිබඳව දැනගන්න එක විතරයි මෙතනදී දැනගන්නවා කියලා විඥානන කෘත්‍යයෙන් මෙතනදී सिद्ध කරන්නේ. එතකොට මේ විඥානන කෘත්‍ය ඇති කරන්නට හේතු වෙච්ච දෙයක් තිබුණානේ. මොනවාද හේතුනේ? මේ විඥානන කෘත්‍ය ඇති කරන්නට හේතු වුණා රූප ධර්මයන්ගේ සිදුවන ස්පර්ශය. කියන්නේ ඇහැට රූපේ නොපැමිණුණා නම් මේ විඥානය හට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇස නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානය තියෙනවා කියන දේ වෙන්නේ නෑ. ඒ වගේම චක්කු විඥානය නැත්තම් ඇස සහ රූපේ තියෙනවායි කියලා පණවන්න පුළුවන් කමකුත් නෑ. චක්කු විඥානය තියෙන තැනක තමයි ඇස සහ රූපේ පණවන්න පුළුවන්කම තිබුණා. දැන් යම් තැනක යම් අවස්ථාවක චක්කු විඥානසිත උපදින්නේ නැතිනම් ඇස් තිබුණත් රූප තිබුණත් ඒ හිත එතන හටගන්න නැති වෙනකොට එතන රූප දකින්වායයි කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ එතන රූප පෙනීමක් නෑ එතන දර්ශන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නෑ ඒ විඥානන කෘත්‍යයක් නැති නිසා නැත්නම් මනසෙන් දැනගන්න බව නැති නිසා දැන් මල සිරුරකට ඇහැ තියෙන්නට පුළුවන්. එතකොට රූපේ තියෙන්නටත් පුළුවන්. හැබැයි ඇහැ තිබුණා කියලා රූපේ තිබුණා කියලා එපමණකින්ම එතනදි සිත කියන දේ යෙදෙන්නේ නැති වුණොත් ඒක දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ දැන් එතන ප්‍රසාද රූපය කියන දේ එතන නැවත නැවත ප්‍රසාදේ සකස් කරන බව නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් ඒ වගේ තැනකදී වුණත් උදාහරණයක් හැටියට අපි කිව්වේ ඇස සහ රූපය කියන දේ ලෝකයේ නැති වුණත් ඒ ඇස රූප කියන දේ නැති කල්හි විඥාණය චක්කු විඥාණය හට ගන්න පුළුවන් කමක් නැත්තේ. චක්කු විඥාණය නැති වුණත් ඇස සහ රූපය කියන දෙකේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට ඇස සහ රූපය අතර සිද්ධ වෙන ස්පර්ශ වීම පටික සම්පස්සය. ඒ වගේම ඊට අනුරූපීව යෙදෙන මානසිකාර්යය ඇති කලෙහි ඒ ඇති වුණු නාම ධර්මයන්ගේ ස්පර්ශයක් නිසා තමයි එතන වේදනා සංඥා සංඛාර කියන මේ ලක්ෂණ ටික ප්‍රකට වෙන්නේ. ඒත් ඒ වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මතා ටිකක් අර රූපයක් කියන කාරණා දෙකම මුල් කරගෙන තමයි මෙතනදී අපි කතා කරන්නේ විඥාණය හටගන්නවා කියලා. ඒ කියන්නේ විඥාණය හටගන්නවා කියලා කියන්නේ විඥාණය ඒ නාම රූප ප්‍රත්‍යයෙන් සිද්ධ වුණා කියන එක. ප්‍රත්‍යයෙන් හටගත්ත කියන එකෙන් අර්ථ ගන්නට එපා. පස්සේ හටගත්තයි කියලා. මොකද ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපිට නොඑක් ප්‍රත්‍ය කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සහජාත ප්‍රත්‍ය සහජාත බවක් ප්‍රත්‍යක්. පුරේජාත බවක් ප්‍රත්‍යක්. පච්චාජාත බවක් ප්‍රත්‍යක්. ඒ කියන්නේ දැන් කලින් හටගත්තා හට ගැනීමෙන් ප්‍රත්‍ය වෙනවා. ඇස සහ රූපය චක්කු විඥාණයට පෙර අතුව හට ගන්න ධර්මය. එතකොට ඇස සහ රූපය කියන දේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ රූපේ ප්‍රත්‍ය උනේ පුරේජාතව. ඒක කලින් හටගෙන තමයි ප්‍රත්‍ය වීම සිද්ධ වුනේ. එතකොට වේදනා සංඥා සංඛාර කියන දේවල් ස්පර්ශයත් එක්ක එකට ඉපදුන. කියන්නේ හිතත් එක්ක එතන යෙදුන තැනක. එතකොට ඒ වලට කියන්නේ කුරේජාතෝ ප්‍රත්‍ය වුණා කියලා නෙමෙයි. එතන යෙදුනේ එතකොට සහජාත ධර්ම විදිහට ස්පර්ශහා සංප්‍රයුක්තයි සහජාත හැටියට. එතකොට දැන් මෙතන නාමයක් තියෙනවා රූපයක් තියෙනවා. නාම රූප කියන මේ දෙකම සහජාත ප්‍රත්‍යක් එකට උපන්න දෙයක් හැටියට තමයි ඒ කියන්නේ එකට තියෙන දෙයක් හැටියට තමයි මේ නාම ධර්මතා ටික එතනගේ නාම රූපයන්ගේ නාම ධර්මතා ටික විඥානයේ හට ගැනීමට ප්‍රත්‍ය වෙන්නේ. රූපය පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයි. එතකොට එතනදි සංප්‍රයුක්ත ප්‍රත්‍යක් තියෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්තයි කියලා කියන්නේ එකට යෙදී පවතිනවා කියලා. ඒත් මේ නාම රූප ධර්මයන් හා සංප්‍රයුක්තයි විඥානය. එකට යෙදිලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ ප්‍රත්‍ය ධර්මතාවය ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. විප්‍රයුක්ත බවත් ප්‍රත්‍යක්. ඒ කියන්නේ වෙන ඒකෙන් විප්‍රයුක්තයි. ඒක යෙදෙන්නේ නැති බව බවිනු ප්‍රත්‍යක්. ඒකට මේ ප්‍රත්‍ය කියන මාතෘකාව ඊටමත් විශාල ප්‍රත්‍යක්. ඒ නිසා දැන් නාම රූප ප්‍රත්‍යේන මේ විඥානය කියනකොට නාම රූපය නිසා විඥානයේ සමුදේ වෙන ආකාරය ගැන හිතනකොට අපිට ඒක කතා කරන්නට පුළුවන් වපසරිය ඊටමත් විශාලයි. ඒ කියන්නේ මේක අපිට එක එක ආකාරයන්ගෙන් බෙදා දක්වමින් කතා කරන්නට පුළුවන් දෙයක් තමයි නාම රූපය නිසා තමයි විඥානය සකස් වෙනවා කියලා කියන එක. එතකොට නාම රූපයෙන් විඥානය සකස් වෙන බව අපිට මේ විදිහට එක එක පරයයන්ගෙන් අපි බෙදා කතා කරනවා කියනකොට අපිට මේ තැන්වලදී දකින්න පුළුවන්කම තියෙන පින්න තුනේ ටිකක් වෙනස්ව කතා කරන්න අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපි ටිකක් ඒක පැතිරුණු දෙයක් හැටියටයි දකින්නේ. දැන් අපි උදාහරණයක් ඇටියට ඔබට මේ කාරණාව තේරුම් ගන්නට මෙහෙම කිව්වොත් දැන් අපි පටිච්චසමුප්පාදේ කතා කරනවා. පටිච්චසමුප්පාදේ කතා කරනකොට අපි විඥානපච්චා නාම රූපං කියලා කියනවා. විඥානය නිසා නාම රූප සකස් වෙනවා කියලා. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය සකස් වෙනකොට ඒ නාම රූපය අර්ථ ගන්නන්නේ වෙනස් විදිහකට. ඊට පස්සේ අපි කතා කරනවා නාම රූපපච්චය සලායතන කියලා. නාම රූප නිසා ආයතන හැදෙනවා කියලා. අනේ ආයතන හදන්න හේතුනේ අර විඥාන ප්‍රත්‍යයෙන් විඥානයේ ප්‍රත්‍ය වුණ නාම රූපම කියන තැනින් නෙමෙයි අර්ථ දක්වන්නේ වෙනත් අර්ථකථනයකින් තමයි එතන අර්ථ දක්වන්නේ. මේ විදිහට පටිච්චසමුප්පාදයක් විවිධ න්‍යායන්ගෙන් දක්වනකොට නාම රූප සහ විඥාන විඥානය අතර ප්‍රත්‍ය වීම අපිට විවිධ ස්වરૂපයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ නාම රූපය නාම රූප සමුදයෙන් විඥානයේ සමුදේ වෙනවා කියන කාරණාව පිළිබඳව අපි මේ විදිහට ගත්ත එක පුංචි ප්‍රවේශයක් විතරයි. ඒ කියන්නේ මේක එක ප්‍රවේශයක්. එක විස්තර කරන්නට පුළුවන් එක පුංචි දෙයකදී අපි කතා කරන්නට ප්‍රධාන වශයෙන් කතා කරන මාර්ගයක් විතරයි මේ කියපු නාම රූප සහ විඥාන කියන දේ. කියන මූලික හැඳින්වීමක් විදිහට. නමුත් මේක අපිට තවදුරටත් ගැඹුරින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේක ඇතුලේ තියෙන ප්‍රභේද පිළිබඳව. එතකොට කොහොමද මේ ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ? ඒ ඒ අවස්ථාවල. දැන් අපි පෙර ජීවිතයේ අවිද්‍යා කර්ම තණ්හා කියන දේවල් නිසා මේ විපාක විඥානයක් මෞකසකට ප්‍රතිසංදි වශයෙන් දැස ගන්න ආකාරය කතා කළා. ඒකට ඒද විඥානයේ හට ගැනීම තමයි. ඒ විඥානයේ හට ගැනීම සිද්ධ වුණේ අර අවිද්‍යා කර්ම තණ්හා කියන ඒ හේතු ටික නිසා. දැන් අපි තව හේතුවක් විදිහට කතා කළා නාම රූපය නිසා විඥානය කියලා. ඒක නාම රූපේ කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන එක ගැන කතා කරන්නට යනකොට දැන් වර්තමානයේ විඥාණයට නාම රූපය ප්‍රත්‍ය වෙන ආකාරය ගැන කතා කරන්න පුළුවන් ප්‍රවෘත්ති වශයෙන්. ඒ කියන්නේ දැන් නාම රූපය කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ? විඥාණය කොහොමද නැවත නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ කියන එක. එතකොට මේ කාරණාව තමයි අපි මේ විදිහට අද දවසේදී මේ විස්තර කරගන්නට උත්සාහ වුණේ. උත්සාහ ගත්තේ. එතකොට දැන් විඥාණය කියන එක අපි තේරුම් ගන්නකොට විඥාණය කියන්නේ කැටයම් කරුවෙක් නම් මේ කැටයම් කරුවෙක් යම් කිසි කොටයක් උඩ නැගලා කොටේ කැටයමක් කොටනවා කියලා හිතන්නකෝ. එතකොට මේ කොටේ කැටයම් කරන කැටයම් කරුවා කොටේ උඩ තමයි පිහිටා සිටින්නේ. කැටයම් කරුවා වගේ දකින්නකෝ විඥානය කියන එක. නාම රූපය දකින්නකෝ කොටය වගේ. එතකොට මේ කොටය උපකාර වෙලා තියෙනවා අර කැටයම් කරුට නැග ඉන්න තැනක්. පිහිටා සිටින තැනක් හැටියට මේ කොටේ උපකාර වෙලා තියෙනවා. එතකොට මේ කොටය කැටයම් කරමින් කොටයට උපකාර කරලා තියෙනවා විඥාණය. නැතිනම් අර කැටයම් කරුවා. එතකොට විඥාණය අපි අර්ථ ගන්නන්නේ කැටයම් කරුවා වගේ විඥාණය හැම වෙලාවකදීම නාම රූපයට ප්‍රත්‍ය වෙනවා නාම රූපය සකස් කිරීම විදිහට. නාම රූපය කියන එක විඥාණයට පැවැත්ම විදිහට එය ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයක් තියෙනවා විඥාණය සහ නාම රූපය අතර. මේක දැන් අපි පුද්ගලයෙක් හැටියට මේ මම මගේ කියලා අල්ලගෙන හිටියට මෙතන සිද්ධ වෙන්නේ නාම රූප කියන මේ ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයක් කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියනවා මේ නාම රූප සමුදයෙන් විඥානයේ සමුදය උනේ කොහොමද? නාම රූප නිරෝධයෙන් විඥානයේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා. මේක ටිකක් සංකීර්ණ දෙයක් හැටියටයි අපිට කතා කරන්නේ. මොකද දැන් එකතුවක් හැටියටනේ අපි මෙතනදී මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් රූපය ගැන කතා කළා. වේදනාව ගැන අපි කතා කළා. සංඥාව ගැන කතා කළා. සංස්කාරය ගැන කතා කළා. විඥානය ගැන මේ කතා කරන්න යනකොට අර ටිකේන එකතුවක් විදිහට අපි කතා කරනවා. නාම රූප ප්‍රස්තේ. ඒකට රූපයත් ඇයිති. ඒතර නාම ධර්මතා ටිකත් ඇයිති. ඒකට නාමයේ පිළිබඳව අර්ථ ගන්නකොට අපි අපි මේ කතා කරන්නේ ස්කන්ධ න්‍යායෙන් අරගෙන කියලා කියන්නේ දැන් වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනක් විදිහට අරගෙන කියලා නාමයේ අර්ථ දක්වන්නේ. ඒතර තව පරයයකින් අර්ථ දක්වනකොට මේ නාමය කියන එක පිළිබඳව අර්ථ දක්වන්නේ වෙනස් ආකාරයකට. එතකොට අපිට දැක් වෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එතකොට මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වෙනස් ස්වરૂපයකින් අපි කතා කරන්නේ. වෙනස් ස්වરૂපයකින් කියලා කියන්නේ එතන අර්ථ දැක්වීම අපිට වෙනත් විදිහකට තමයි එතකොට කතා කරන්නට සිද්ධ වෙන්නේ. මේ තැන් යෙදෙන්නේ මොන වගේ තැන්වලද කියන එක ගැන අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ දේශන මාලාවට ඔබ සම්බන්ධ වෙන්න අපිට පුළුවන්කම තියෙනවා දිගට මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් අනිත්‍යතාවය පිළිබඳව කතා කරනකොට ඊටමත් ගැඹුරින් අපි මේ සාකච්ඡා කරන්නේ විඥානය කියන දේ හඳුනාගෙන ඉතින් විඥානං කියනකොට විඥානය හඳුනා ගන්නට ඕන විඥානය හැදෙන හේතු දැනගන්නට ඕනේ අන්න ඒ පිළිබඳවයි අපි මේ සාකච්ඡාව සිද්ධ කරගෙන යන්නේ. ඉතින් අද දවසේදීත් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරගෙන ඊටාම වටින කුසල කර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අත්යෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සීල දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු බුද්ධ ශාසනං චිරංගක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ ගිය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සීලයෙන් කුසල ශක්තිය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දිනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කරන හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සිරු දිනාටත් අපි අනුමෝදන් කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම දරුවන්